ඉතින් මට දැනෙන ඔබතුමාලා හරි පිටුසුදු දේශපාලඥයෝ කියලා. එතකොට මම කැමති ඔබතුමාලාගේ පෞලිවත්කම් ගැන අහන්න. මොකද තාත්තා දත්ගල වල හම්බ කරපු සල්ලිද ඔබතුමාලා භුක්ති විඳින්නේ කියලා. ඔව් අපි පොදුවේ ඔව් අපි පොදුවේ ඔබේ ප්‍රශ්නේ ඉදිරිපත් කරමු. ශාන් මහත්මයා ඔබතුමා වගකීමෙන් කියනවාද නැව් එහෙම තියනවා කියලා. නෑ නෑ නෑ දැන් ඔබතුමා කියවනේ නෑ නැව් තියනවා නෑ මොනවද මොනවද මොනවද තියෙන්නේ කියන්නකෝ. වත්කම් තියන්න කියන්නේ දන්නේ ඔය දැන් නෑ දන්නේ නැත්තම් කියන්නේ කතා කරන්නේ කොහොමද ප්‍රශ්නේ ආන්නේ දන්නේ නැති දේවල් මහින්ද රාජපක්ෂට කඩේ ගියා කියලා බූරුවෙක් වගේ කඩේ යන්න එපා අපි ගුරු එහෙම කියන්න එපා. නෑ ඉතින් ඔයා ඔයා ඔයා දැන් දන්නේ නැති දේනේ ඔයා අහන්නේ. ඔව් අපි ඔයා දන්නේ නැති හරි හරි ඔයා දන්නේ නැති දේනේ අහන්නේ. නෑ නෑ මම ඔයාට විරුද්ධව නඩු ගන්නවා. මම ඔයාට විරුද්ධව නඩුවක් දානවා. අපි දෙපාර්ශ්වයටම ගෞරවය. ඔයා ඔයා ඒක ඒක ඔයා වාම සමාව ගන්න ඕනේ. ඒක ඉල්ලාස් කරගන්න. හරි මම ඉල්ලාස් කරගන්න ඔබතුමාගෙන් සමාවක් ගන්නවා. ඒතර මම අහන්න කැමතියි මේ මේ ගම්පහට ඔබතුමා මේ මේ මේ ඒ ටික මම කියන්නේ. ඔව් ඒක කියන්න ඔයා ඡන්ද දීපු කෙනෙක් නෙමෙයි මට. හැබැයි මං කියන්නම්. ඔව් අපි ඔව් දෙපාර්ශවයටම